වෙන්නේ. අන්න ඒ තුල තමයි ධර්මයේ කරා යන්න පුළුවන්. දැන් ওই පෙන්වන අකුසල් හිතෙන් බැහැර කරන හැටි. සබ්බ පාපස්සා කරන සියලු අකුසල් වලින් වළකිනවා අදිෂ්ඨානේ සීලයක පිහිටලා ඒ වගේමයි පරණ වැරදි අකුසල් ඊළඟට අපි කරන දේවල් තියෙනවා වඩන දේවල් ඒ තමයි කුසලස් උපසම්පදා අපි කරන්න ඕන කුසල් සීල් රකින්න ඒක කුසලයක් පිනක් දන් දෙනවා භාවනා කරනවා, පින් කරනවා, අනුන්ට උදව් උපකාර කරනවා, නැති බැරි අයට පිහිට වෙනවා. මේ වගේ පින් අතේ වැඩවල යෙදෙනවා. ඒක කුසල්. ඊළඟට අපි කරන පුංචි කුසලේ පවා හිතලා හිතලා බලවත් කරගන්නත් දක්ෂ වෙන්න. ඒකමයි සුගතිය යන උපකාර වෙන දේ. දැන් අකුසල් ගැන හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. ඒ නිසා අපි අකුසල් හිතෙන් බැහැර කරනවා. ඒවා හිතන්නේ කුසල් ගැන හිතන්න හිතන්න කුසල් බලවත් වෙනවා. ඒ නිසා අපි කරන්නේ කුසල් හිතලා හිතලා බලවත් කරනවා. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සු පින් පොත් පවා තියාගatti පොත් තියාගත්තා. කරන පින පොත්වල ලිය ලියා දවස ගානේ පෙරලා පෙරලා බලනවා මම මේ වගේ පින්කම් කරා මම මේ තරම් පින්කම් කරා මගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරා ඒවා සිහි කරනවා. එතකොට කරන පින